ගරු ස්වාමීන් වහන්සේ මට ඇත්තේ ද්වේෂ චරිතයක් යයි දැනේ. කිසියක විසින් පරිභව කරනු ලැබූ විටකදී ක්ෂණයකින් තරහ විසන තත්වයක් මුලදී තිබුණි. මම ආනාපාන සති භාවනාව වඩන අතර දැන් මට කවුරු හෝ පරිභව කරන විට දොස් කියන විට <clears throat> තරහ යන්නේ නැත. ඒ වෙලාවට දොස් කීම පිළිබඳව කිසිවක් නොසිතේ. එහෙත් දවස් දෙකක් යන විට එම දොස් කීම් පිළිබඳ විවිධ කල්පනා නොදැනුවත්වම සිතට ඇතුල් වී තරහ හිතට කාඳු වේ. මේ තරහ මෙනෙහි කළත් මග නොහැරෙන අතර දින කීපයක් පවතී. මෙම தત્ත්වය ඇති නොවීමට උපදේශයක් පතමි. ඇත්තටම මේක බොහොම අවංකව නැත්තම් බොහොම මේ නිහතමානී විදිහට කර ප්‍රශ්නයක්. නමුත් පළවෙනි වාක්‍යය කියලා තියෙනවා මට ඇත්තේ ද්වේෂ චරිතයක් කියලා. නමුත් මං අභියෝග කරනවා ඉතින් ද්වේෂ චරිතය කියන එක උනත් වෙනස් වෙන සුළු බව පේනවා ප්‍රශ්න කියාගෙන යනකොට. මේ කිසිම චරිතයක් එහෙම ස්ථිරකාරව නැහැ. ඉතින් ප්‍රධාන ලක්ෂණ පේන්න තියෙනවා තමයි. නමුත් භාවනා කරනකොට මේක වෙනස් කරන්න පුළුවන් බව නැත්නම් මේවා වෙනස් වෙන බව තමයි පළවෙනිම ත්‍රිලක්ෂණේ පේන්න තියෙන්නේ. ඒක මේ ප්‍රශ්නේ කියනකොටත් තේරෙනවා ඉස්සර තරම්ම තරහ යන්නේ නමුත් කහටක් එහෙම නැත්නම් මේ කොනක් ඉතුරු වෙනවා. ඒක ඇද්දි ඇද්දි ඇද්දි ඇද්දි තියෙනවා කියලා. හොඳම වැඩේ තමයි මේ தત્ත්වය ඇති නොවීමට උපදෙස් හිතනට වැඩිය මේ தત્ත්වය බාරගෙන ටික කාලයක් මේකට හුරු කරන්න ඕනේ. අර තරම්ම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට කොස්සක් ඉතුරු වෙන බව දන්නවා. මේක නැති කරන්න උත්සාහ කරන පටන් අරගත්තොත් මේ ක්‍රමිකව සිදුවෙන සුවසේවාව බාධා වෙනවා. ඒ නිසා මේක ප්‍රශ්නයක් නැහැ. තමන් දන්නවා ඉස්සර තරම්ම වහා කිපෙන සුළු ගතිය නැහැ. මේක අඩු වෙනවා මේක දිහාම බලනින් එකයි කරන්න තියෙන්නේ. හදිසි උත්තර කෙටි උත්තර එහෙම නැත්නම් ඉක්මන් කරන්න ගියොත් මේ තාම සංසාරේ පළවෙනි වතාවට වෙන මේ <clears throat> සුවසේවාව අඩාල වෙන්න ඉඩ තියෙනවා. කඩා වැටෙන්න ඉඩ තියෙන නිසා මේදි තාම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. Taman <clears throat> කරන කරගෙන යන වැඩපිළිවෙලට අනුග්‍රහයක් වශයෙන් පුංචි වෙනසක් වෙන්නලා තියෙනවා. ඒ පැත්තෙන් ඒකට බොහොම ගෞරව කරලා ධර්ම ගැඹිරත්වයේ සලකලා හදිස්සි වෙන්නේ නැතුව දිගට කරගෙන යන්න ඕනේ. මේක සමහර වෙලාවට මේ විදිහට බැලුවේ නැත්තම් හුඟක් වෙලාවට මේ ඔය ද්වේෂයේ ද්වේෂයේ වශයෙන්ම ගෙවිලා යන්නෙත් නැහැ. ද්වේෂයේ රාගයක් පැත්තට හැරෙන්නත් ඉඩ තියෙනවා. ඒ නැත්නම් වෙන මේ පර්වර්ෂන් එකට වෙන මේ විකෘති වලට එන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳම වැඩේ තමයි දැන් මේ තියෙන එක ගෙවිගෙන යන එක ඉතාමත්ව සෞඛ්‍ය සම්පන්නයි කියලා අරගෙන යන එක මේ වෙන්නේ සතියට යට නොවි තරහ මේ අන්තිම වාක්‍යයෙන් අහන විදිහට මේක ඇති නොවීමට උපදෙස් හිතන විදිහට තරහ එනකොට තරහ පිට නොකර හිර කරගෙන ඉන්න ගියොත් සතියට යට නොවි එතකොට ඇතුලේ මේක ගොජ දාන්න ගන්නවා එතකොට වෙන පැත්තකින් පිට කරනවා Tamanට වෛර කරගන්නවා. එහෙම නැත්නම් වෙන මොන හරි කරනවා. නමුත් මේ බේන විදියට නම් එහෙම විකෘතියක් නෙමෙයි. තිබුණේ කඩුවේගෙන යනවා. නමුත් මේ කලබල වෙන්නේ නැතුව ඉවසලා මේ මේ ටික ධර්මානුකූලව මට ආපු දේ ඊටු ටිකත් මේ විදිහම ගෙවිලයි කියලා බලාගෙන ඉන්න එක තමයි හොඳම ක්‍රමේ. ඉක්මන් කරන්න නැතුව කියන එකයි මගේ අදහස. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රථම ධානයේ හෝ ဒုတိ ය ධානයේ සිටින විට ශබ්ද ඇසීම සිදුවිය හැකිද? <clears throat> ශබ්ද ඇසීම සිදුවිය හැකිනම් එදී සමාධියක් සමාධිය කැඩීමක් සිදුවේද? මේකේ සාමාන්‍යයෙන් ගොඩක් ගැඹුරට යන්න පුළුවන් නමුත් සාමාන්‍යයෙන් කියනවා මේ මේ විස්තර කරනකොට ධානයක අවස්ථා තුනකට යන්න පුළුවන් උත්කෘෂ්ඨ මට්ටම සාමාන්‍ය මට්ටම සහ හීන මට්ටම කියලා පළවෙනි ධානයේ තියෙන මට්ටම් තුනක් දෙවෙනි ධානයේ තියෙන උත්කෘෂ්ඨ මට්ටමේ ඉන්නවනම් ඇත්තටම අර තද අර්පණාවක් තියෙනවා ඒක බැහැගෙන ඒකෙම নিমগ্ন වෙන ගතිය. එතකොට සම්පූර්ණයෙන්ම අර වේදනා හිතවිලි සද්ද වලින් පරිබාහිර වීමක් සිදු වෙනවා. නමුත් හැම වෙලාවෙදීම ධානයේ තරම් උත්කෘෂ්ඨ මට්ටමේ හිටින්නේ නැහැ. දෙවෙනි මට්ටමේ මධ්‍යම මට්ටමේ හෝ හීන මට්ටමේ තියෙනකොට බොහෝ වේලාවක් ගත්ත අරමුණ හෝ ප්‍රතිභාග නිමිත්ත අසු කරගෙන හිටියට වරින් වර සද්දවලට දුවනවා වරින් වර වේදනාවලට දුවනවා වරින් වර හිතවිලිවලට දුවනවා දිව්වට මොකද වහාම නැවත අරමුණට එනවා ඉතින් ඒ නිසා නිකන් සාමාන්‍ය පැවැත්ම නම් අරමුණේ තමයි වරින් වර පැනලා එන ගතිය තියෙනවා ඉතින් එහෙම තියෙනවා නම් ඒක ඇත්තටම සමාධිය කැඩීමක් තමයි මේ තුන්වෙනි වාක්‍යයෙන් කියන විදිහට සමාධිය කැඩීමක් තමයි නමුත් කැඩිච්ච ගමන්ම ආපහු එයාම ආපහු මූලට මේ අරමුණට ඇවිල්ලා අර හිතියා වගේම নিমগ্ন වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ සමාධිය කඩ කඩ වීමක් වෙනවා. නමුත් පොදුවේ නම් පිළි අර ගන්නවා ධ්‍යානයේ ඉන්නවයි කියලා. මේක විස්තර කරන්න ගිහිල්ලා මේකේ බොහොම සියුම් අවස්ථාවක් විස්තර කරන අය පාවොක් ස්වාමීන් වහන්සේ මේ චතුත් අධ්‍යාන විස්තරය කරනකොට සාමාන්‍යයෙන් කියන්නේ චතුත් අධ්‍යාන ගියාම ආනාපානය හොඳටම සංසිඳිලා යෝගාවචරයට තේරෙනවා කිසිම අරමුණක කිසිම සංඥාවක් නැහැ මේ උපේක්ෂාව තමයි තියෙන දිගට යනවා ඉතින් යම් කිසි කෙනෙක් ඇත්තටම මට හුස්ම නැද්ද කියලා බලන්න ගියොත් හුස්ම පේන්න පටන් ගන්නවා කියලා තියෙනවා ඒ මොකද එහෙම බලන්න යනවයි කියලා කියන්නේ ධානයට අභියෝග කිරීමක් ධානයේ කැඩීමක් එතකොට හුස්ම පේනවා. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා. එහෙමනම් මේක ධ්‍යාන වෙන්න බෑ නේද කියලා හිත කුකුස් කරනවා. හිත මේ සැක පහල කරනවා. එතකොට තමයි තේරුනොත් මේක මේ ඌමනාවෙන් පහුරු ගහන්න ගිහිල්ලා අර අහක නිදාගෙන ඉන කොටිව අවශ්‍ය ගන්න ගිහිල්ලා කරගත්ත වැඩක් කියලා ආය සමාධියට ගියොත් හොඳට ආනපන සංසිඳලා ආයෙත් යන්න පුළුවන්. ඒ නිසා මේ ධ්‍යානය පරීක්ෂා කරලා බලන්න යනවයි කියලා කියන්නේ ධ්‍යානයට කරන අභියෝගයක් වෙනවා අනදර කිරීමක් වෙනවා. එතකොට ධ්‍යාන ලක්ෂණ වෙනුවට ගොරෝසු ආනපානෙ පහළ වෙන්න පුළුවන් කියනවා. ඉතින් ඒ වගේ සද්දත් වෙන්න පුළුවන්. එක තැනක මම <coughs> කියෙව්වා මට ඒක හරියට මතක නැහැ සූත්‍රය මොකද්ද කියලා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඒ ගඟක් අයිනේ භාවනා කර කර ඉන්නකොට ඒ ගඟට බහැලා නාල කුංචනාද කරන සත්තුන්ගේ කටහඬ ඇහුණයි කියලා ධානයක ඉඳද්දි කියලා ඇවිල්ලා මේ සංඝ පිරිසට දේශනා කරනවා. එතකොට මේ ඒ සිද්ධිය අරගෙන අටුවාචාරින් වහන්සේලා කියනවා ඇත්තටම නම් ධානය කියනකොට සද්ද ඇහෙන්න බෑ කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් කියනවා අර ඒ අතරේ චිත්තක්ෂණයේදී හිත එළියට පැනලා ආයෙ දක්ෂව තිබුණු තැනට එනවා. ඒ අතරමැදදී සද්දේ අහලා තමයි එන්නේ එතන ධ්‍යානෙ කැඩිලක් සිද්ධ වෙනවා කියන්නේ. ඉතින් මේ මේ ප්‍රශ්නෙත් අන්න ඒ වගේ එකක් තමයි තියෙන්නේ. නමුත් මේ ඒ ධ්‍යාන එතනින් අභිභායතන එනත අභිඥා වගේ කියන පද ත්‍රිපිටකයේ සමානව යෙදෙනවා. අභිභායතන කසින කියන කොටත් ධානයකට සමවැදෙනවා වගේ නැත්නම් අභිඥාව වලට ගියාමත් ධාන තත්ත්වයක් ගැන කතා කරනවා ධාන කියන වචනයවත් පාවිච්චි කරනවා ඉතින් අපේ මේ අටුවාවේ මේ පද තුනම පොදු වචනයකට දාලා පාවිච්චි කරන්නේ ඉතින් ඒක නිසා හරි අමාරුයි මේ අපි මේ කතා කරන්නේ මොකද්ද කියලා දැනගන්න ඒ නිසා හොඳම දේ නම් ඒ බාධාවකින් නැතුව පවතින ධානය උපමාවකට කියනවනේ යම් කෙනෙක් පැයක් ධානයේ වශී කරලා පුරුදු කරලා තියෙනවා නම් එවැනි වශී කරගත්ත කෙනෙක් ධානයකට මගේ හිත සමවදිනවා කියලා අදිස්ථාන කරන වෙලාවේ නැත්නම් ධානයට සමවදින වෙලාවේදී උත්කෘෂ්ඨවම ධානයේ තියෙනවා. එතකොට අර ගත්ත ගැම්මට කැටපොලයක් ඇදලා අතහැරියා වගේ ශ්‍රින්ගාල පැනලා යනවා. නමුත් මේ ගිහිල් වල යම් ප්‍රමාණයකට මේ සමාධිය දුර්වල වුණාට පස්සේ තමයි මේක අර ලියන්න තියෙන මල්ල ඔබල බලන්න වගේ සමල්ලාට ඔය වගේ සද්දයක් ඇහෙනවා රූප බලන්න වගේ ඒවට යන්නේ. අන්තිමට ධානයේ පැයක් ඉන්න කෙනා විනාඩි අන්තිම විනාඩි 5 විතර බලනකොට ගොඩාක් නීවරණත් එක්ක කලවම් වෙනවා. කලවම් වෙලා තමයි ධානය නැගිටින්නේ. පළවෙනියට යනකොට ධානයේ තියෙන ආස්වාදය පේනවා. පැයක් ඉන්න පුළුවන් කෙනාගේ පැය ඉවර වෙනකොට ආදීනව පේනවා. ඒ නිසා තමයි මේ පුද්ගලයා දෙවෙනි එකේ ඉන්නවනම් තුන්වෙනි එකට යනවා තුන්වෙනි එකේ ඉන්නවා හතරවෙනි එකට යන්න යන්නේ මේ වගේම තර්ක ක්‍රමයක් තමයි අටුවාචාර්ය වංශලා යෝජනා කරන්නේ. In uh, in Sinhala, whenever this question happened, I used to say uh, the, for walking meditation, පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි භාවනාව කියන්නේ. කොයින්ද වැඩි මොකක්වත් නැහැ සක්මන් භාවනාවේ. ඒක මේ මං හදපු සින්දුවක් නෙවෙයි රේඩියෝ එකේ තියෙන සින්දුවක්. මම කියන්නේ එච්චරයි භාවනා කරනකොට ඇවිදිනකොට මේ ඉඳගෙන ඉනකොට කකුල් ගායට කරන වැඩක්. ඔය අම්මා කරන්නේත් ඒක තමයි. ඉඳගෙන මම කිව්වා භාවනා කරනකොට සාංශේ සාකච්ඡා කරන මම නැගිටලා යනවා. මොකද ඉඳගෙන ඉනකොට කකුල් රිදෙනවා කිව්වා. ඕක තමයි ඕකෙ මෙතන. ගරු ස්වාමීන් වහන්සේ ජීවන තලය තුල අපි කළ සෑම ක්‍රියාවක්ම කිරීමට පුරුදු පුහුණු වූයේ ප්‍රතිඵල ලබා ගැනීමටයි. මෙසේ පුහුණු අපි භාවනා වේදී බලාපොරොත්තු වන්නේ එක්මන් ප්‍රතිඵලයයි. මෙම නිසාම අපට භාවනාව හරියට කරගෙන යාමට නොහැකිව ඇත. අදිශේ සමාධිය ලැබුණොත් ඉන්දිකට මෙය බලාපොරොත්තු නිසා ලැබුණු සමාධිය නැති වී යයි. මේ ගැටලුව විසඳාගෙන භාවනා හරියට කර ගැනීමට උපදෙස් දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් මේක තමයි ඇත්තට මේ කෙටි කාලින වශයෙන් ওই සබ්බාසව සූත්‍රය උගන්වන්න හදන්නේ. මේ ආශ්‍රව ධර්ම අපි කරගෙන ආපු ඇත්තටම අපි මෙතෙන්ද එන්න අපිට හේතුනේ ප්‍රතිඵල හොයන්න ගිය නිසානේ නැත්තම් අපිට මෙතන ඉන්න බෑනේ අපි යම් යම් අධ්‍යාපන தত্ত্ব පුදල් එහෙම නැත්තම් ලාභ සත්කාර ලැබලා තියෙනවා ඉතින් ඒක නිසා අපි සාමාන්‍ය ලෝකයේ පිළිගන්නේ අපිත් පුද්ගලිකව පිළිගන්නේ ඒ වගේ මොටිවේෂන් එකක් ඒ වගේ පිටිපස්සෙන් එන සංවේගයක් ඕනේ අපිට ඉස්සරහට යන්න. නමුත් ඒ සංවේග වලින් කරන්නේ ලෝකායත ඥාන ලබා දෙන එකයි ශිල්ප ලබා දෙන එකයි. භාවනාවේදී අපි ගඟ දිගේ ඉහළට පේනවා කියලා කියන්නේ අන්නේ වගේ ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව කරන වැඩක්. ඒ නිසා භාවනාවට පෙළඹෙනවා අඩුයි පිරිස. මොකද ඒකෙන් වහාම ප්‍රතිඵල ලැබෙන්නේ නැති නිසා. ඉතින් නමුත් අපිට මේක සාකච්ඡා කරලා ගොඩ ගන්න ඕනේ. ඉතින් මේකට හොඳම මම හිතුවා ඉදිරිපත් කළ තියෙන විදිය හොඳයි. හොඳම නිදර්ශනයක් පෙන්ලා තියෙනවා මේ සමාධිය පිළිබඳ ප්‍රශ්නේ. ඇත්තටම භාවනා කියලා කියන්නේ සමාධියයි සමාධිය කියලා කියන්නේ භාවනාවයි කියන මට්ටමට තමයි උගව දෙනෙක් චිත්ත රූපෙම ඇවිල්ලා තියෙන්නේ. මේ ළඟදී අපි මතකයි මට මතකයි ඒ නිසන්වනට අපි අර යෝගා උගන්නන ගුරුවරයෙක් ගෙන්නලා අපි ධර්ම සාකච්ඡා වේලාවේදී මේ මහත්යට අදහස් ප්‍රකාශ කරන්න ඉදිරිපත් කරා. ඉතින් මේ මහත්ය කියනවා මේ යෝග භාවනා කරනකොට මේ ඉඳගෙන ඉන්න මේ ආසන වලට කියන්නේ සමාධි ආසන කියලා. හිතගෙන කරන යෝගාභ්‍යාස ඇවිදිමින් කරනවට සමාධි ආසන ගන්න. ඉඳගෙන කරන ආසන වලට පවා කියන්නේ සමාධි ආසන. ඒ නිසා ඒ සමාධිය පතාගෙන තමයි අපි ඉඳගන්නේ. සද්ධාවත්, වීරියවත්, සතියවත්, ප්‍රඥාවත් නෙවෙයි සමාධිය ඒ තරම්ම ආකර්ෂණීයයි. සමාධිය ඒ වගේම මනනන්දනීයයි. කාන්දම් ගතියක් තියෙනවා. ඒ නිසා සමාධිය තමයි අපි ආසන්න ප්‍රතිඵලයේ වචෙන් කියන්නේ ලැබුණොත් අපි බොහොම සතුටු වෙනවා. නැති වෙනකොට ඒක නැතිවීම භාවනාවෙන් ලැබෙන නෙක්ඛම්ම සිත දෝමනස්යක් කරගන්නවා. ගීගී අතරලා මෙතෙන් ඩාවේ අයිට වැඩිය හොඳ එකක් இல்ல. නමුත් මෙතෙන් ඩාවට පස්සේ වෙලා තියෙන්නේ සමාධිය ලැබිලා නැති වෙලා. එතකොට මේක කනගාටුවට කාරණාවක් වෙනවා. ඉතින් මේ විදිහට බලනකොට ඇත්තටම සමාධිය ගැන විතරක් නෙවෙයි මේ මල්ලට දාන්න තියෙන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංචේන්ද්‍රිය ධර්ම. එහෙ නැත්නම් බොජ්ජංග ධර්ම. නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන හැම ධර්මතාවයක්ම ලැබුණොත් හොඳයි ලැබුණොත් සතුට වෙනවා නොලැබුණොත් කනගාටුවට හේතු වෙනවා මෙන්න මේකම මේ කාරණාවම ලස්සනට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා කොහොමද සද්ධාව සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් වඩටපත් වෙන්නේ වීර්ය ඉන්ද්‍රිය වීර්ය බලයක් වඩටපත් වෙන්නේ කොහොමද සති ඉන්ද්‍රිය සති බලයක් වඩපත් වෙන්නේ කොහොමද? සමාධි ඉන්ද්‍රිය සමාධි බලයක් වඩපත් වෙන්නේ කොහොමද? පඤ්ඤේන්ද්‍රිය පඤ්ඤා බලයක් වඩපත් වෙන්නේ කොහොමද කියලා. සාරිපුත්‍ර සාංශේ ඉදිරිපත් කරලා තියෙන වචන වලින් කියනවනම් අස්සද්දේන කම්පති इति සද්ධා බලං කියලා ලියලා තියෙනවා. අපි මේ ගමනේ යනකොට අපි දන්නවා දන් දෙන කෙනාට වැඩිය දාන සීල දෙක කරන එකනයි සද්ධා වැඩි. දාන සීල භාවනා කරන එකනගේ සද්ධා ඊටත් වැඩිය වැඩි. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි දන් දෙමින් ඉන්න බෞද්ධ ජීවිතයට වැඩිය දන් සිල් දෙන එකනාගේ සද්ධා වැඩි වෙනවා. බණ භාවනා කරන තව තවත් වැඩි වෙන්න ඕන කියලා. නමුත් අපිට හම්බ වෙනවා වෙලාවක් සද්ධාව සම්පූර්ණයෙන්ම නැතිලා යන ගැන වෙලාවල් හම්බ වෙනවා. කනගාටු හිතෙනවා. පශ්චාත්තාප වෙනවා. කලකිරෙනවා. මේ මොකද වුනේ කියලා. අන්න වගේ සද්ධාව නැති අවස්ථාවක් අස්පනා පිට අත්දකින්නකොට හිත සැලෙන්නේ නැත්තම් අසද්දේන කම්පති. ඒ කම්පා වෙන්නේ නැත්නම් ඒකට තමයි සද්ධා බලය කියන්නේ කියලා සාරිපුත්‍ර සාංශ කියේ. සද්දින්ත්‍ය සද්ධා බලයක් බවට පත් වෙන අවස්ථාවේදී සද්ධාව තිබුණත් හොඳයි නොතිබුණත් හොඳයි කියන මේ දෙකම අනිත්‍යයි. සද්ධාවත් අනිත්‍යයි. මේක තියෙනවා නම් හොඳයි නැත්නම් ඉතින් මොනව කරන්නද කියලා නොසැලෙන ගතිය. ඊට පස්සේ වීරිය ගැන කතා කරනවා තියෙනවා කුසීතේන කම්පතිටි විරිය බලන් කියලා. අපි භාවනා කරන්න එනකොට අපි බුදු වෙන්න බලාගෙන ඉන්නේ. භාවනාවට ඇවිල්ලා බුදියන එකයි කරන්නේ. ඉතින් ওই දෙක ළඟ ළඟ දුවනවා. බුදු වෙන්න ආව මොකද බුදියන එක ඉතින් ඒකට සෙනක මැද නිින්ද ගියාම හරියට හිත කඩාන වැටෙනවා. මෙච්චර මේ අපි භාවනා කරලා වීදි කරලා ආවට මොකද මේ හිත දුර්වල වුණා. ඉරියව පවත්වා ගන්න බැරි වුණා. වැක්කිරෙනවා. ඒකට කියනවා කුසීතකම කියලා. එතකොට මේ කුසීතකම Taman අත්දකින්න වෙලාවක් එනවා. කොච්චර කෙරුවක්වත් බෑ බෙල්ල කඩාන වැටෙනවා. කොච්චර කෙරුවත් බෑ වැක්කිරෙනවා. එතකොට දන්නවා මට තරම් වෙන්නේ නැහැ. මං වගේ මේ මෙච්චර මහන්සි වෙනකොට තරම් වෙන්නේ නැහැ කියලා අර කුසීතකම දිය වෙලා යන වෙලාවේදී හිත සැලෙනවා. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට ධෛර්යයක් කරනවා එහෙම කුසීතකම දැක්කත් නොසැලෙන හිතක් තියෙනවා නම් ඒක වීරිය බලය කියලා කියනවා. වීරිය ඉන්ද්‍රිය නෙවෙයි වීරිය ඉන්ද්‍රටත් වැඩිය හොඳ එකක් කියලා. සතිය ගැන කතා කරන්න කියනවා පමාදේන කම්පතිටි විරිය සති බලන් කියලා. ප්‍රමාදේ කියලා කියන්නේ ආනාපාන කරනකොට හිත පිට යනවා. ශබ්ද වලට වේදනාව වලට හිත විලට. ඉතින් අපි ඔන්න හිතවිල්ලක ඉන්නවා දකින්නකොට අපි දන්න දැන් ප්‍රමාදේ වැටිලා ඉන්නේ. සද්දක ගියාම ප්‍රමාදේ වැටිලා ඉන්නේ. ඉතින් එතකොට පශ්චාත්තාප වෙනවා. අනේ පශ්චාත්තාප වෙච්චාම ආය සතිය පිටව ගන්නත් බැරි වෙනවා. ඒක නිසා කියනවා හොඳටම Taman දන්නවා සමන් සතිය අඳුරනවා නමුත් දැන් හිත පිට ගිහිල්ලා. සද්දක වේදනාවක නන්නත්තර වෙලා. අන්නේ ඒ බව දැනගෙන නොසැලී ඉන්න පුළුවන් නම් ඒකට කියනවා සද්ධා සති බලය කියලා. සමාධිය ගැන කතා කරනවා වික්ෂිප්ත වෙන කම්පතිටි සමාධි බලං. වික්ෂිප්ත හිත කියලා කියන්නේ සමාධිය අනිත් පැත්ත. ඉතින් සමහරට හොඳට ඉදිච්ච පුවක් හිටක් ගලක දෑත බදලා ගහපුවාම වීසිලා යනවා පුවක් ගෙඩි දැන් දැන් වල මොනම තයක්වත් හොයන්න බැරි වෙනවා. ඒකට කියනවා වික්ෂිප්ත වෙලා ගියයි කියලා. එහෙම නැත්නම් මේ එකතු වෙලා ගුලි වෙලා ඉන්න මේ මැසි පොදියකට දුමක් ගහපුවාම ඔක පාරට විසිරී යනවා. අන්න ඒ වගේ අපේ හිත ඒක පාට විසිරී යන වෙලාවක නේ. එතකොට හරි පශ්චාත්තාවයක් ඇති වෙනවා. මෙච්චර ලස්සනට තිබිච්ච සමාධිය කැඩලා ගියයි කියලා. ඉතින් සාරිපුත්‍ර සාංශ කිය සඳහන් කරනවා අන්න ඒ වගේ සද්ධාව කැඩිලා මේ සමාධිය කැඩිලා විසිරලා ගියාට හිත සැලෙන්නේ නැත්තම් ඒකට කියනවා සමාධි බලය කියලා. ප්‍රඥාවෙදිත් හිත අන්දමන්ද වෙලා අවුල් වෙලා තියෙනවා දන්නවා. මට භාවනා කරලා හිත දියුණු වෙලා නෙමෙයි තියෙන්නේ හිත අවුල් වෙලා කියලා. නමුත් ඒකට සැලෙන්නේ නැත්නම් ඒකට ප්‍රඥා බලය කියනවා. ඉතින් මේක මේ අපි දන්න සාත්‍රයට වැඩිය වෙනස්. නමුත් මේ සාත්‍රයට හොඳ විහිළුවක් හම්බුණා මට මේ ළඟදී. ඒක කියනකොට ටිකක් තේරෙනවා මේක. ඒ මිනිස්සේ ගිහිල්ලා මේ ආම්දුරන්ට ආරාධනාවක් කරාලු. මේ ආම්දුරනේ අපේ ගෙදර දානයක් තියෙනවා 19කට විතර දාන දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දහනමක් ඉන්නවා ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි කියලා. ඒකල කියනවනේ නොවැඩියත් කමක් නැහැ කියලා. නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වා. ඒ වගේ අපි සතියට කියන්න තියෙන්නේ වැඩියොත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි කියලා කිව්වට පස්සේ සතියේ නැහැ කියලා අඬන්න දෙයක් නැහැ. සමාධියත් කතා කරලා කියනවා අනේ එන්න වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි වැඩියත් නොවැඩියත් හොඳයි කියලා හිතපුවාම සමාධිය නැති වුණත් අපිට සතුට වෙන්න කාරණාවක් තියෙනවා. මොකද සාරිපුත්‍ර සාංශ අපිට කියලා තියෙනවා සමාධිය නැති වෙන වෙලාවේදී නොසලී සිටීමයි සමාධි බලය කියන්නේ කියලා. ඉතින් මේක අපි දන්න ශිල්පත් එක ගලපලා ඉගෙන ගන්න බෑ. යම් තැනකට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා එනකන් අපි ඒව අපේ බූදල් බවටපත් කරගන්නවා. මේක අපේ උපයෝග දේවල් බවටපත් කරගන්නවා. මේවා ස්ථිරසාර දේවල් කියලා අපි හිතනවා. මේවා නিত্য දේවල් කියලා හිතනවා. මේවා සුබ දේවල් කියලා හිතනවා. මේවා සුඛ දේවල් කියලා හිතනවා. මේවා ආත්ම දේවල් කියලා හිතනවා. නමුත් කවදා හරි අපිට පිළිගන්න වෙනවා සද්ධාවත් අනිත්‍යයි. සද්ධාවත් දුක පිණිස පිටනවා. සද්ධාව අනාත්මයි. වීරියත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. සතියත් අනිත්‍යයි දුකයි අනාත්මයි සමාධියත් අනිත්‍යයි දුකයි අනාත්මයි ප්‍රඥාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි කොටින්ම කියනනම් මේ චෛතසික පහම දුක්ඛ සත්‍ය. අනේ පාඩම ඉගෙන ගන්න එක තමයි මම හිතනවා යෝග ජීවිතේ ඉතාමත්ම වැදගත් තැනක් කියලා. වෙන විදිහකට කියනවා නම් සත්‍විස්පෝධි පාක්ෂික ධර්ම වඩ아가න යනකොට මේ ඉන්ද්‍රිය මට්ටමට ඇතිවෙච්ච සතිය බලයක් බවට පත් වෙන්න නම් මේ සතිය සැලෙන එකක් බව තේරුම් ගන්න. අනිත්‍ය දෙයක් බව තේරුම් ගන්න. මේක දුක පිණිස පිටනවා කියලා තේරුම් ගන්න. මේ ප්‍රශ්නේ තියෙන්නේ සමාධිය ගැන සම්බන්ධ කරලා. ඉතින් ඒ නිසා මෙතනදී දෘෂ්ටියේ වෙනසක් විතරයි අවශ්‍ය කරන්නේ. මොකද ඇත්ති තරම් අපිට සමාධිය හැලෙන එක සිද්ධ වෙනවා. සතිය සැලෙන එක සිද්ධ වෙනවා. අපි කරන දෙයක් නෙවෙයි. අන්නේ වෙලාවේදී අපි යහ දෘෂ්ටියක්, යහ දැක්මක් පුළුල් මේ දෘෂ්ටියක් ඇති කර ගන්න ඕනේ මේක මට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි මේක සැලෙනකොට නොසලී සිටීම පමණයි බුදුන් අදාහගෙන මට කරන්න පුළුවන් ධර්මයේ අදාහගෙන මට කරන්න පුළුවන් සංඝය අදාහගෙන මට කරන්න පුළුවන් සීලය අදාහගෙන මට කරන්න පුළුවන් කියලා අන්න ඒක පරීක්ෂා කරන්න පටන් අරගත්තොත් මේ යෝගාවචරයේදී සද්ධාව ඇති වෙනකොට සතුටක් තියෙනවා නමුත් නැති වෙනකොටත් පුහුණු කරන්න දෙයක් තියෙනවා වීර්ය සති සමාධි ප්‍රඥා කොයි එකෙත් පුහුණු කරන්න දෙයක් තියෙනවා. ඒ නිසා ඉහළට යනකොට යනකොට මෙව්වා ගේ විකාර తত্ত্ব පරිවර්තන පරිණාම සිද්ධ වෙනවා. ඒ පරිණාම හැම එකක්ම වෙන්නේ යෝගාවචරයාගේ දියුණුව පෙන්වන්න මිසක්කා යෝගාවචරයට අභ්‍යාසයක් වශයෙන් මිසක්කා පශ්චාත්තාප වෙන්න නෙවෙයි. නමුත් යෝගාවචරයාගේ දක්ෂකම තියෙන්නේ මේ ඒ ඒ දක්ෂකම නෝ මේ ප්‍රශ්නේ ලියනවා නම් අපිට ලියන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. ජීවන තලය තුළ අපි කර්ම ක්‍රියාවක්ම කළේ පුරුදු පුහුණු ඌයේ ප්‍රතිඵල ලබා ගැනීමටයි කියලා තියෙනවා. මේක මේ විදිහට හදන්න පුළුවන්. අපි මුළු ජීවන තලය තුළ කෙරුවොන හරියක් කෙරුවේ වෙච්ච දේවල් වලට පශ්චාත්තාප වෙච්ච එක තමයි. ඕකට තමයි පෘ탁ජනකම කියන්නේ. කවදාකවත් හොඳ පැත්තක් දැකලා සතුටු වෙන එකක් නම් කවදාකවත් කරලා නැහැ. භාවනා කරනකොට පළවෙනි වතාවටත් වැරදුනත් වැරදිච්ච බව දන්න එක සතුටක් කරගන්න. වැඩියත් හොඳයි, නොවැඩියත් හොඳයි, නොවැඩියත් වැඩියත් හොඳයි කියන යන්න ගියාම මායාවත් එයාට කියන්න පුළුවන් ඇවිල්ලා උඹට ගහන කොක්කක් නෑ අපේ පැත්තේ කොක්ක දිගෑරිලා තියෙන්නේ. අපි කොක්ක නැමිලා තිබුණොත් තමයි කොක්කට කොක්ක වදින්නේ. අපි පැත්තේ කොක්ක දිගෑරිලා තියෙනවා නම් කොච්චර කොක්කු ගැහුවත් වදින්නේ නැහැ. ඒ නිසා මේක බොහොම බුද්ධ ආගම තුල තියෙන විපස්සනා තුල පමණක්ම තියෙන අනිවාර්යම යෝගාවචරය හරහා යා යුතු බිංගයක් මෙතන තියෙනවා. නමුත් මේක අන්ධකාරයි, බය වෙන සුළුයි, අනතුරුදායකයි, කල්යතුව කියන්න බෑ. යම් කිසි කෙනෙක් මේ කලාව ඉගෙන ගත්තොත් භාවනාවේදී ඒ මනුස්සයා එදා ඉඳලා manussත්වයේ වටිනාකම, චන සම්පත්තියේ වටිනාකම, බුදුරජාණන්සේගේ ධර්මයේ නෛර්යානිකත්වය මෙතෙක් කල මේ 2500ක් මේ ශාසනය අපි ළඟට ගෙන ආපු උතුමන් වහන්සේලා නිස්සද්දව විඳපු දුක මොකද්ද කියලා තේරෙයි අපි මේ පුංචි දේවල් වලට චර්චුරු ගන්න හැටි. එතකොට අපේ ජීවිතේ ඊට පස්සේ චෝදනා කිරිල්ල නැතු වෙයි. අයිතිවාසිකම් ඉල්ලා කරන සටන නැතු වෙයි. අපි යෝගාවචරයක් බවටපත් වෙයි. ඒ නිසා මේක නිකන් බෙල්ලෙන් අල්ලලා මිරිකන්නා වගේ වැඩක්. ඒ ගෙනාවු එක්කනාගෙම අම්බරලා වෙන්නනවා මේක හුරතල් කරන ගමනක් නෙවෙයි ආත්මේ වඩන ගමනක් නෙවෙයි මෙන්න වගේ මේ බිංගවල් ලස්සේ එහෙම නැත්නම් මේක බාධක දිවීම තරගයක් තියෙන. දුවන තරගයක් නෙවෙයි වේග තරගයක් නෙවෙයි තියෙන්නේ. මේ ගෝණියක් අතර රින් ගන්න ඕනේ බිම්බයක් අතර රින් ගන්න බාධක දිවීම තරගය දන්නවනේ. මේ වගේ එකක් තියෙන. ඒක නිසා මේ ප්‍රශ්නේ බොහොම හොඳයි කියලා මම හිතනවා. ගුණවත් නැනවත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පා කර මේ තෝරා දෙන්න. මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි. මේ පංචස්කන්ධේ විඳින දුක මේ පංචස්කන්ධේ මම නෙවෙයි දුක් විඳිනා කවුද? ජාතියෙන් ජාතියට ඉබිදමැරි දුක් විඳිනාව පංචස්කන්ධ මම නෙවෙයි නම් පංචස්කන්ධ ඇතිවීමට හේතු වන කර්මඵලය මම නොවේද? පරිසර නිසා හැදී වැඩෙන තව තවත් කර්ම කරන කර්ම පරිසරය නිසා හැදී වැඩෙන තව තවත් කර්ම කෙරෙන කර්මඵලය මම නොවේද? මගේ නොවේද? මගේ ආත්ම නොවේද? මේට ශනි විරත්න බණ්ඩා. මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මේ පංචස්කන්ධේ විදිර දුක මේ පංචස්කන්ධේ මම නෙවෙයි දුක් විඳිනා කවුද? ජාතියෙන් ජාතිට පිටිමැරි දුක් විඳිනා පංචස්කන්ධේ මම නෙවෙයි නම් පංචස්කන්ධ ඇතිවීමට හේතු වෙන කර්මඵලය මම නෙවෙයිද? පරිසරයෙන් නිසා හැදිවැරෙන තව තවත් කර්ම කරන කර්මඵලය මම නෙවෙයිද? මගේ නෙවෙයිද? මගේ ආත්මෙ නෙවෙයිද? ඇත්තටම මේක මමමයි මගේමයි මගේ ආත්මෙමයි කියලා කවුරු හරි ගන්නවා නම් කිසි කෙනෙක් විරුද්ධ වෙන එකක් නැහැ. ඕන කෙනෙක් බුද්ධියට සින්න කරගෙන පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. ඒකට කාටවත් වාද කරන්න බෑ මොකද ඒක යාගේ පුද්ගලික අයිතියක් තියෙනවා. ඉතින් ඒක මේ පාවිච්චි කරනකොට ඒ විදිහට පාවිච්චි කරනකොට තමන්ට මේ தත්ත්වේ පාලනයක් යටතට එනවද නැත්නම් තමන් බලාපොරොත්තු වෙන දෙයක ඉෂ්ට වෙනවද නැත්නම් මේ ජීවිතයේ මේ මේ විදිහට ගන්න මේ ගත කරන ජීවිතේ මොකද්ද ඵලය කියලා තේරෙනව නම් ඒක ඒ ඒ පුද්ගලයාට ඒකෙන් සාධාරණීකරණය වෙනව නම් කරගෙන යන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙකුට සංසාර බය තේරිලා සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනවා නම් පමණයි මේ භාවනාවක් හෝ මේ වගේ දෙයක් අවශ්‍ය කරන්නේ. එහෙම නැති කෙනෙකුට ඒ කවදාකවත් නරකයි. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි කියලා කියන්නේ. ඒක නිකන් කලෙමුණින් නමලා තියදී වතුරක් කරන්න හදනවා වගේ වැඩක්. කවදාකවත් ඇතුළට යන්නේ නැහැ. ඒ නිසා මේක අගේ කරන්න ඕන නම් අගේ කරලා කිසිම ප්‍රශ්නයක් ඒක ඇති. ඒක කිසිම මේ විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. පූර්ණ අයිතියක් තියෙනවා. මේක මමයි මේක මගේ මේක මගේ ආත්මය කියලා කියන්නේ. අපි ඇත්තට මෙතකල් ඇවිල්ලා තියෙනෙත් ඒකෙම තමයි. ඉතින් බුදුරජාණන්ස කියනවා මේ ගමනේ මොකක්ද අඩුපාඩුවක් තේරෙනවා නම් ආ මම මේ තියෙන ක්‍රමයට බදාලා බලන්න මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා දාලා බලන්නයි කියලා. නැත්තම් මේක මේ දැන් අපි ගත්තොත් එහෙම මේකට ඡන්ද දෙන්නේ නැත්තම් බුදුහාමුදුරන් කියන එකට ඡන්ද දෙන්නේ කියලා මම ගැරන්ටි කරන්න මේකට 99.99 ඡන්දය හම්බ වෙනවා. බුදුහාමුදුරුවෝ 100% පරාදයි. ඒ සාරේ බුදුචන්නාංශේ ඉන්න කාලේ මේ ලස්සන සිවුරක් හම්බෙලා දෙන බොහොම වටින සිවුරක්. හම්බුනාට පස්සේ ඒක දෙන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට දේවදත්තද කියලා ඡන්දයක් තියලා තියෙනවා. ඊපට පස්සේ දේවදත්තගේ පැත්තේ ඉන්න කට්ටිය කිව්වලු සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අවුරුද්දකට සැරයක් ඇවිල්ලා මේ බණ කියලා අනේක විතරයි කරන්නේ. දේවදත්ත උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිත් එක්ක. මගුල්ගේ දෙටත් එනවා, රැටත් එනවා, බබා හම්බුනත් එනවා. නිසා මේ සිවුර දෙන්න ඕනේ දේවදත්තට කියලා 99ක ඡන්දය හම්බෙලා තියෙන්නේ දේවදත්ත හමුදුරන්න දෙන්නේ. ඉතින් දීලා තියෙනවා. නමුත් ඒ කවුරු හරි වැරදිලා ඔක පොතේ ලියලා තියෙනවා. වැඩි ධන ඡන්දෙට ගියොත් දිනන්නේ මේක තමයි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී හෝ වැඩි ධන ඡන්දය කියලා කියන්නේ ලෝකයේ පරම වූ ශ්‍රේෂ්ඨම වූ පාලන ක්‍රම නෙමෙයි තුච්ච වූ පහත් වූ එකක් කියලා හිතා ගන්න. ඒකට ඡන්දෙ දෙන කට්ටිය මයිත් එක තරහ වුණාට මට කරන්න දෙයක් නැහැ. මම පැවිදි වුණේ ඒකට නෙවෙයි. 100ක් නෙවෙයි 1000ක් කිව්වත් 99 කිව්වත් මට තියෙනවා අයිතියක් ඒක නොවේ කියන්නේ අර තියෙන කෙනාට තියනවා කියන එක වගේම ඒ දෙකේදිම ਸਰුවචන්සේ කවදාකවත් පැත්තක් අරගන්නේ මෙහෙම කතා කරන්න පුළුවන් මෙහෙම කතා කරන එකට බෑ කියන්නවක් නැහැ කියන කිසිම සාක්ෂයක් නැහැ මොකද ඒකට පෙළඹෙන්න ඇති වෙච්ච සංවේගයේ ප්‍රමාණය මත දුක අවබෝධ කර ප්‍රමාණය මතයි දුක්ඛූප නිසා සද්ධා යම් කෙනෙකුට සද්ධාව ඇති වෙන්න මූලිකම හේතුව දුක. එහෙමයක් වෙලා නැත්නම් සද්ධාව ඇති කරන්න හදනවයි කියලා කියන්නේ භයානක දෙයක් කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ මට උගන්ලා තියෙනවා. සද්ධාව නැති කෙනෙකුට සද්ධාව දෙන්න එපා. එහෙමනම් හොඳ දුකක් තමයි දෙන්න වෙන්නේ. ඕන කෙනෙකුට සද්ධාවක් ඇති කරන්න ඕන නම් ගිනි ගෙඩියක් දෙන එකයි තියෙන්නේ. දැන් සුනාමියක් ආවා. සුනාමිය ආපු දවසේ ඉඳලා නිසරණේ එක කාමරයක්වත් ඉඳ නැහැ. ඔක්කොම පිරিলা. ඒ මොකද සද්දාව ඇති වෙලා. ඒ නිසා මේක හරිනම් ඒ කිසි බාධාවක් නැහැ. ආනාපානසති භාවනාවේ සිත සමාධිගත වීම සඳහා කාලය පුද්ගලයන්ගෙන් පුදුලයට වෙනස් වෙනුයේ කුමන කර්මක් නිසාද? ඒට පදනම් වූ කරුණු පහදා දෙන්න. සමාධිගත වූ පසු විදර්ශනාට ඊට යොමු විට පුද්ගලයන්ගෙන් පුදුලයට හේතුන කරුණු පහදා දෙන්න. තෙරුවන් සරණයි. ආනාපාන සති භාවනාවේ සිත සමාධිගත වීම සඳහා කාලය පුද්ගලයන් පුද්ගලට වෙනස් වෙනුයේ කොමන කරුණක් නිසාද මේක තමයි අනිත්‍යතාවය කියන්නේ වෙනස් වෙනවා. ඕක තමයි අපි අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ඒකට කාරණාව මේ ලෝකයේ පවතින වූ සදාතන න්‍යාමයක් සියල්ල අනිත්‍යයි කියන එක. ඒ පදනම් වූ කරුණ පාදා දෙන්න. ඒට පදනම් වූ කරුණ ත්‍රිලක්ෂණයේ පළවෙනි එක. සමාධිගත වූ පසු විදර්ශනාට හිත යොමු වීමට පුද්ගලයාගෙන් පුද්ගලයාට හේතු වෙන කරුණු පහදා දෙන්න. මේකත් ඒ වගේම තමයි කවදාකවත් ස්ථිර වගුවකට දාලා chart එකකට දාලා graph එකක් අඳලා පෙන්නන්න බෑ. ඒක පුළුවන් නම් සර්වඥාන්සේ පෙන්නනවනේ. වෙනස් වෙනවා. එක එක්කෙනෙක් එක එක්කෙනෙක් කර බැලීමෙන්මයි Tamanට හොයාගන්න වෙන්නේ. මෙහෙම අඩු කරන්න පුළුවන් නම් 84000කට ධර්මස්කන්ධය බෙදන්නවක්වත් මෙච්චර දඟලවන්නත් ඕනේ එහෙම මේ දේවල් පුංචි කරලා සමහර වෙලාවට අපි විස්තර කිරීම සඳහා කෙරුවට කෙච්චර ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා දහසකුත් එකක් හරි වැරදි ක්‍රමවලින් තමයි අපිට තෝරගන්න වෙන්නේ. එතකන් අපිට පොදුවේ තේරුම් ගන්න වෙන්නේ මෙවුවා නිතරම අනිත්‍යතාවය කියන ලක්ෂණයට යටයි මේ විදිහට අපිට නිත්‍යතාවයකට මේව දාන්න අමාරුයි. නිත්‍ය සමීකරණයකට හෝ වගුවකට දාන්න අමාරුයි. ගරු ස්වාමීන් වහන්සේ ගෞතම බුදු සාසනයේ ගෞතම බුදුන්ට පෙර බුදුරයන්ගෙන් බණ අසා මාර්ගඵලලාභීව උත්පත්ති ලැබූ කීශෝගන ත්‍රිපිටකයේ සඳහන් ව ඇතිද එසේනම් කවරෙකුද කියා සුළුෙන් සඳහන් කරන සේක්වා එසේ නොවේ නම් ඒ මන්ද මේකේ සඳහන් වෙනවා උප්පත්ති ලැබීමක් ගැන කියන්න බෑ. ඊට කලින් බුදුරජාණන් වහන්සේලාගේ බහලාන ලැබු පැත්තෝ මේ අකනිතා බ්‍රහ්ම ලෝකේ වැඩ ඉන්නවා. එහෙම නැත්නම් මේ තවමත් ගත කරනවායි කියලා අපේ සර්වචන් වහන්සේටත් ගීගේ හැර ගියාට පස්සේ අටපිට කරගෙනත් දුන්නේ ගටිකාර බ්‍රහ්මයයි කියලා කියලා තියෙනවා. කාශ්‍යප බද්දසයන්ගේ ශාසනයේ මේ අනාගාමී වෙච්ච කෙනෙක්. නමුත් උප්පත්තියක් ලැබලා නැහැ. උප්පත්තියක් කියලා කියන්නේ මනුස්ස මොනවද කියන්නේ පංචවෝකාර භවයක් නෙවෙයි. බ්‍රහ්මතලවල ඉන්නවයි කියලා සඳහන් කරලා තියෙනවා. හැබැයි මේ ත්‍රිපිටකයේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා බාහ්‍ය සූත්‍රේ. බාහ්‍ය සූත්‍රේ සඳහන් වෙනවා ඊට කලින් බුද්ධ ශාසනය පැවිදි හිටපු රහතන් වහන්සේ නමක් ඇවිල්ලා බාහියට මතක් කරලා දෙනවා උඹ රහත් වෙලා තියා රහත් මාර්ගයටවත්පත් වෙලා නැහැ අන්න රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවනම් ගෞතම සරුවච්චන් වහන්සේ ඉන්නවා ජවත් නුරජේතවනාරාමේ යන්නේ කියලා. එහෙම නැතුව මේ මනුස්ස ස්වරූපෙන් සඳහන් වෙලා නැහැ. ඉතින් මේ මේට අමතරව තව <clears throat> කියන්න කරන්න හෝ මතක් කරන්න දෙයක් තියෙනවා නම් අපි ඒකට සාවධාන වෙමු. එහෙම නැත්නම් අපි දවසේ වැඩ කටයුතු නිමාව සටහන් කරන එක හොඳයි කියලා මම යෝජනා කරනවා. හොඳයි එහෙමනම් අපි පුරුදු පරිදි එත්තාවතා ചാදි ගාථා සජ්ජහනා කිරීමෙන් පේන්න පෙන කාටත් පින් පමුණවල ඒ වගේම සියලු ඥාතීන් සීපත් කිරීමෙන් අපේ අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීම සහ සීපත් කර ගැනීමෙන් දවසේ වැඩ කටයුතු නිමා කරමු කියලා ittavata cammehi sambataṃ puඤ්ඤ සම්පදං sabbhi deva anumodantu sabba sampatti siddhya ittavata cammehi sambataṃ puඤ්ඤ සම්පදං sabbhi bhuta anumodantu ittavata cammehi sambataṃ puඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा දේශනා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව